පිනතනි ධර්මය කියලා කියන්නේ මේ ලෝකයේ කෙනෙකුට සැනසෙන්නට, නිවෙන්නට තියෙන මහා උත්තරීතරම දේ. ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් මේ ලෝකයේ නැහැ කියන එක ඔබට නිරන්තරයෙන් අපි සිහිපත් කරනවා. කායික ලෙඩ දුක්වලට බොහෝ බෙහෙත් ඖෂධ තිබුණත් මේ භව දුක නැති කරන්නට වෙනම ඖෂධ ඇත්තේ නැහැ. ඒකට තියෙන මේ උතුම් ධර්මය පමණයි. සියලු කායික මානසික සියලු දුක් ගෙවා දමන්නට නිවැරදිව භාවිත කළ ධර්මයට පුළුවන්කම තිබෙනවා. ඒක මේ ධර්මයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක්. ඉතින් මේ ධර්මය පිළිබඳව අපි කල්පනා කරනකොට මේ ධර්මය මන ඖෂධයක්. හැබැයි ඖෂධය කියන එක වැරදි විදිහට භාවිත කළොත් අවභාවිතයට ලක් කළොත් ඒකත් මහා භයානක ප්‍රතිඵල ගෙනල්ලා දෙන දෙයක් බවටයි පත්වන්නේ. අපි දන්නවා ලෙඩකට දෙන බෙහෙතක් විෂ වීම තුළ ඒක සාමාන්‍යයෙන් හැදෙන ලෙඩකට වඩා අමාරු තත්යකට පත්වනවා රෝගීක්ව. ඒ නිසා අපි බෙහෙත් નિયમિત පරිමාව අනුව පරිභෝජනය කරන්නට ඕනේ කියන එක පිළිබඳව ඒක අපි අරගන්නට ඕනේ කියන එක පිළිබඳව අපි දන්නවා. හැබැයි ධර්මය අසුරු කරන්නට යන බොහෝ දෙනෙක් සැලකිල්ලක් නොදක්වන දෙය තමයි මේ ධර්මය නැමැති මේ වටිනා ඖෂධය ඒක નિયમિત පරිමාවෙන් ලබා ගැනීම කියන එක සහ සුදුසු පරිදි ලබා ගැනීම කියන එක. මේ ධර්මය උනත් අවභාවිත කළොත් යම්කිසි කෙනෙක් වැරදි විදිහට පාවිච්චි කළොත් ඒක මහා භයානක ප්‍රතිඵල ගෙනවිත් දෙන දෙයක් බවට පත් වෙනවා. මහා විෂගෝර සර්පයෙක් වැරදි විදිහට හසු කරගන්නා ලද තැනැත්තාට මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත්වන්නට සිද්ධ වෙනවා වගේ ධර්මය සර්පයෙක් පරිහරණය කරනවා වගේ වැරදි විදිහට අල්ලගත්තොත් ඒ කෙනාට ඒක බොහෝ අහිත පිණිස පවතිනවා. ඉතින් මේ කරුණු කාරණා ටික කියන්නට අවශ්‍ය උනේ අපි දකිනවා මේ සමාජයේ ඕන තරම් මිනිසුන් නිවන් දකින්නට ඕන කියන උත්සාහය තුළ නොඑක ආකාරයට තමන්ගේ ජීවිතය තුළ කැපකිරීම කරනවා උත්සාහවත් වෙනවා. ඒ හැමදෙනාම නිවැරදි මාවතක පිළිපන්න පිරිසක් හෝ නිවැරදි මාවතක මාවතකට අනුගත වුණ පිරිසක් ලෙස අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ විවිධ පුද්ගලයින්ගේ විවිධ මතවාද දෘෂ්ටීන්ට අනුගත වන බොහෝ පිරිසක් ඒ නිසාම සමාජය තුළ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ආසන්නතම සිදුවීම විදිහට අපට දකින්න ලැබුණා පසුගිය දිනක ඒ විදිහට ධර්මදේශනා පවත්වමින් ගියපු එක්තරා ගිහි පුද්ගලයෙකුගේ ශ්‍රාවක පිරිසක් දිගින් දිගටම සියදිවි නසා ගන්නට පටන් ගත්තා. ඒ ධර්මදේශනා පවත්වමින් ගියපු පුද්ගලයාද සියදිවි නසා ගන්නට යෙදුණා. ඉතින් විෂ වර්ගයක් ඒ හැමෝටම බෙදා දීලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ කරුණු පිළිබඳව අපි අපේ සංවේදීව අපි මෙහි අභ්‍යන්තරයේ පිළිබඳව නිතර විමසා බැලිය යුතු වෙනවා. හේතුව තමයි මෙතන තියෙන්නේ ධර්මය වැරදි විදිහට ග්‍රහණය කර ගැනීම කියන දේ. ඖෂධයක් වැරදි විදිහට ග්‍රහණය කරගත්තාම භයානක ප්‍රතිඵල ලැබෙනවා වගේම තමයි ධර්මය වැරදි විදිහට භාවිත කිරීම තුලත් ඊටාම භයානක ප්‍රතිඵල ලබන්නට ඒ පුද්ගලයන්ට සිද්ධ වෙනවා නොඅනුමානයි. අන්න ඒ නිසා අපි මේ ධර්මයේ නිවැරදිව භාවිත කරන්නට ඕනේ. අපි බැලුවාම ඒ පුද්ගලයාගේ පවත්වන දේශනාවන් දිහා බැලුවාම පවත්වපු ඒ වගේම ඒ ඇතම් දේශනාවලදී අපි දකිනවා පහුගිය කාලයේ පුරාවට මේ විවිධ ධර්ම විකෘති කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව අපි සමාජයේ දැනුවත් කළා පැහැදිලි කරන්නට යෙදුණා. ඔය ධර්මයයි ඔබයි ආදී ලෙස ඒ වගේම මේ වහරක ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියන මතවාදයේ ප්‍රකාශ කරන මීවන පලානේ ඒ ධම්මාලංකාර නමින් මේ ප්‍රසිද්ධ වෙන්න කුප්‍රකට පුද්ගලයෙක් පිළිබඳව. ඉතින් මේ වගේ නොයෙක් පුද්ගලයන් පිළිබඳව අපි පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම ආසන්නතම දේවල් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබුණා. තමන්ගේ වේශයවත් පෙන්වන්නේ නැතුව රූපේවත් පෙන්වන්නේ නැතුව මිනිස් ඉස්සරහට ඇවිල්ලා බණ කියන තමන් ආර්යෙක් කොට මේ හුවා දක්වා ගන්න බුද්ධෝත්පාදාරයන් වහන්සේ කියලා කියාගන්න පිරිස. මේ අයගේ ශ්‍රාවක පිරිස දිහා බැලුවාම ඊටාම අන්තගාමි ශ්‍රාවක පිරිස. ඊටාම අන්තගාමි ශ්‍රාවක පිරිස. එතකොට මේ අර පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ දිහා සියදිවි හානි කරගත්ත පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවාම අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා අර ධර්මයයි ඔබයි ඒ කණ්ඩායමට ඒ මූලිකත්වය ගැන කටයුතු කරන ඒ හඳපාංගොඩ නිවාස තාප කියන්නේ වහරක මූලයෙන් මේ පැන නැගුණු පුද්ගලයා මේ අදාළ භික්ෂුවක් විදිහට ඉන්න පුද්ගලයා ඒ පුද්ගලයා තමයි පුද්ගලයා විශ්ින් කරන ලද ඒ දේශනාවල කොටස් අපි දකිනවා ඔහු වීඩියෝ විදිහට අර මිනිසුන්ට පෙන්වා දෙන අවස්ථාවකට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම ඇතන් ධර්ම සංකල්ප මතවාද මිනිසුන්ට සම්ප්‍රේෂණය කිරීම කියන එක ඔවුන්ගේ ඒ ක්‍රියාත්මක වීමට ඊටාම සමීපයි. එතකොට මේ එකම කුලකයෙන් බිහි වෙන දේවල්. ඉතින් අන්තිමේටම මිනිස්සු ගිහිල්ලා නතර වෙන්නේ අන්න ඒ වගේ තැන්වල. ඉතින් මෙන්න මේ දේ ගැන අපි ඊටාම කල්පනාකාරීව බලන්නට ඕනේ. මෑත කාලේ අපි දැක්ක පහුගිය දවස්වල තමන් බෝධිසත්වයෙක් විදිහට හුවා දක්වා ගන්නා එක පුද්ගලයෙක්. මේ සම්පූර්ණම ලාභ ප්‍රයෝජන කකා ඇති කරගන්න සත්‍ය බෝධිසත්වතියා බෝධිසත්ව ගුණය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මහා කෙලෙස් බරිත මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා බෝධිසත්වයෝය කියලා ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කරන්නට ශුන්‍යතා දර්ශනය පිළිබඳව කතා කරන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම පිළිබඳව විග්‍රහ කරන්නට බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් ආවා කියලා හුවා දක්වා ගැනීමෙන් වැඩ කරනවා මේ බෝධිසත්වය කියලා මේ කියාගන්න ඇතම් පුද්ගලයෝ. ඒ සමාජයේ මේ වගේ මිනිස්සු පස්සේ හිස් පුද්ගලයෝ පස්සේ යන්න පටන් ගැනීමත් එක්ක ඔය වගේ සියදිවි නසා ගන්නවා වගේ තැන්වලට මිනිස්සුපත් වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ඔබ පරිස්සම් වන්නට ඕනේ. තමන් කරන ලද ප්‍රකාශයක වගකීමක් බාර ගන්න බැරි මූණ පෙන්වන්නේ නැති මිනිස්සුන්ගේ බුද්ධෝත්පාදාරයන් වහන්සේ වගේ. ඒ වගේම මේ පැවතුණු සම්ප්‍රදාය, පැවතුණු ත්‍රිපිටක ධර්මය, අටකතා විවරණයන්ට පහර ගසන පුද්ගලයන් පිළිබඳව. ඔබ පරිසංවන්නට ඕනේ තැන්. ඒ වගේම යම් කිසි කෙනෙක් නිවැරදි ලෙස ඒ ධර්මය ග්‍රහණය කරගත් ආචාර්ය සම්ප්‍රදාය කුමක්ද? ඒ පුද්ගලයාගේ ගුරුවරයෝ කවුද? ඒ පුද්ගලයා කොච්චර කාලයක් ඒ ගුරු ඇසුරේ ධර්මය ඉගෙනගෙන තියනවද? අර ඒ වගේ දේවල් පිළිබඳව ඔබ ටිකක් කල්පනාකාරී වන්නට ඕනේ. යම් කිසි තැනක බණ අහන්නට යන්න කලින් ඒ පිළිබඳව ඔබ මේ ගිහිල්ලා ඒ සරණ කොට ගන්නට කලින් ඒ කතා කරන ධර්මයේ ධර්මයේ හැටියට දරා ගන්නට කලින් ඔබ ඉස්සෙල්ලා මේ වටපිටාව පිළිබඳව විමසා බැලීම කියන එක ඉතාම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් අර සේද විනාශා ගන්නවා වගේ තැන්වලට ඔබ හෙට දවසේදීපත් වෙන්න පුළුවන්. ඒක නෑ කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද ඒ කරන හැම කෙනෙක් මේක වැරදි කියලා හිතන්නට තරම් මධ්‍යස්ත මනසක් නැති තැනට අර දේශන හරහා ගමන් කරලා තියෙනවා. සමහර විටක නෝගත්තෝ ඉගෙන ගන්න බැරි පුද්ගලයෝ නෙමෙයි. හැබැයි ඕන් මධ්‍යස්ත තැනකට එන්න බැරි තැනට ඕන් දෘෂ්ටිගත බවට පමුණවලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ඒ හින්දා අපි උනත් ඒ කියන්නේ ඔබ වුණත් හෙට දවස වෙනකොට ඒ තැනකටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඔබ ධර්මයේ ඉගෙනගෙන ත්‍රිපිටකය අධ්‍යයනය කරලා ඒ වගේ ගියපු යන කණ්ඩායමක් නෙමෙයිනේ. දේශකයන් වහන්සේ නමක් දේශනා කරන දේ තමයි ඔබ දරාගන්නේ. ඒ දරා ගැනීම කියන එක අර වගේ භයානක තැනකටපත් කරන්න පුළුවන්කම තියෙන නිසා ඒ දේශකයා මොන වගේ පසුබිමක් තුළද එන්නේ ඔහු කතා කරන දේ භාග්‍යතුන් වහන්සේගේ මූල දේශනාව වන ත්‍රිපිටකයට කොච්චර දුරට සමීපද අටුවාවට කොච්චර දුරට ගැළපෙනවද මේ වගේ කරුණු කාරණා පිළිබඳව විමසන්නේ ඒ තැන් වලට ගැළපෙන්නේ නැත්නම් ඒව ප්‍රතික්ෂේප කරන්න ඒක ධර්මයේ නෙමෙයි ඒක ධර්මයේ වේශයෙන් එක එක පුද්ගලයෝ ඉදිරිපත් කරන මතවාද ඉතින් ඔය ඡේද විනාශාගත් පුද්ගලයා තාම වැරදි සාවද්‍ය අදහසක් තමයි සමාජගත කරන්නට උත්සාහවත් වුනේ. ඇතන් තැනකදී ඔහු ප්‍රකාශ කරපු අදහස් දිහා බැලුවාම මරණය කියන්නේ මොකක්ද මැරෙන වෙලාවකදී හිත තියෙන්නේ කොහොමද කියලාවත් ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න නැති වුණාම අභිධර්මයේ පිළිබඳව දැනුමක් නැති වුණාම ඒ වගේම විකෘති කාරණා තමන්ගේ ඔළුවට පුරවගත්තට පස්සේ එහෙම තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔවුන් අදහස් කරන දේ තමයි සම්පූර්ණම දැන් අපි යම් කිසි විදිහකට මරණයක් අපි මේ කල්ලතුව සැලසුම් කරලා අපි ඒකට මුහුණ දුන්නාම අපිට අපේ හිත ධර්මය තුල තියාගන්න පුළුවන් කියලා මොන තරම් මෝඩ අදහසක්ද කියලා පින්නතුනේ හිත පිළිබඳව තේරුම් ගන්න කෙනෙකුට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අද ඔබ කල්පනා කරලා බලන්න ඔබේ සිත මේ කයේ සීමාවට අනුව සීමා වෙලා තියෙනවා. මේ කයට හිත හිතේ හැකියාව සීමා වෙලා තියෙනවා. හිතට පුළුවන් කමක් නැහැ කයේ සීමාව ඉක්මවා යන්නට හිත භාවිත කරලා නැති නිසා. එහෙම අභාවිත මනසක් තියෙන කෙනෙකුට මේ කයට සීමා වෙලා හිත තියෙන තැනක මරණයටපත් වීම කියන එක ওই අවස්ථාවකදී ওই විදිහට සිද්ධ වෙන්නේ නැහැ. පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු මුල් කරගෙන එයට පමණක් සීමා වුණ තැනක හිත පාලනයෙන් යුක්ත වූ තැනක ලේසියකට මරණයටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම වෙන මට්ටම තමයි සිත කියන දේ මේ පංචේන්ද්‍රය ඇසුරු කරගෙන නැත්නම් මේ කයට සීමා වෙලා උපදිනවා කියන මට්ටම අතහැරෙන එක. එතකොට අපිට භවයෙන් ප්‍රතිච්ඡන්න දේවල් විවර වෙනවා. භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා කියන්නේ භවයෙන් වැහිලා තියෙන. ඒ කියන්නේ අද මේ පංචේන්ද්‍රයන්ගෙන් ගත්ත අරමුණොත් එක්ක තමයි අපිට වර්තමානයේ අරමුණු ඇසුරු වීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා කොච්චර අතීතය ගැන හිතන්න ගියත් ඔබට පෙර ජීවිතේ හෝ ඊට කලින් ජීවිතේ හෝ ඊටත් කලින් ජීවිතේ හෝ නැතිනම් අනන්ත සසරේ ඉඳලා ඔබ කරපු කීපු දේවල් ඒ මහා ප්‍රවාහය ඔබට සිහි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද මේ කයට ඔබේ මනස සීමා වෙලා තියෙන නිසා. මරණාසන්න මොහොතකදී ඔබ කැමති වුණත් අකමැති වුණත් සිද්ධ වෙන දේ තමයි මේ කයට හිත සීමා වුණ බව ඉවත් වීම. කයට හිත සීමා වෙලා තියෙන එක ඉවත් වෙනවා. ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ගත්ත අරමුණු විතරක් නෙමෙයි මනසේ හැකියාවට අනුව මේකට ගිය මොහොතක් ගිය චිත්තක්ෂණයක් අතීතේ විනාඩියක් අතීතේ පැයක් අතීතේ කල්පයක් අතීතේ ඒ අතීතයේහි දේත දුර ළඟ ආදී ලෙස හිතන්නට කල්පනා කරන්නට දෙයක් ඇත්තේ නැහැ. අතීතය අතීතේම තමයි. එක සිතයි උපදින්නට ඕනේ. කල්පයකට කලින් වුණත් කරපු දෙයක් සිහි වෙන්න පුළුවන්කම තියෙන. ඒ මහා ප්‍රවාහයක් විදිහට Tamange හිතට අරමුණු ගලාගෙන ඉන්න පටන් ගන්න අවස්ථාවක් තමයි මරණාසන්න මොහොත කියලා කියන්නේ. මරණාසන්න අවස්ථාවන් කියන එක. ඒ ඒක සැලසුම් සහගතව කෙනෙකුට යන්න හෝ යෑම තුළ නිවැරදි ඉලක්කයකට යන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. යම් කෙනෙක් ඒ විදිහට කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නෙම ධර්මය අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. තමන්ගේ ජීවිතයත් එක්ක පටිඝ සිතක් උපද්ද ගන්නවා කියලා කියන්නේ ජීවිතේ පැවැත්මත් එක්ක අකමැත්තක් මෙතන තියෙන. ඒ කියන්නේ පටිඝ සිතක්, ද්වේෂ සහගත සිතක් එතන උපදින්නේ. අකමැත්ත කියලා කියන්නේ දැන් ජීවිතේ පවතිනවට තමන්ගේ තියෙන අකමැත්ත. ඒ ජීවිතේ පවතිනවට තියෙන අකමැති ස්වභාවය. එතකොට මේ අකමැත්ත කියන්නේ පටිඝසිතක්. ඒක ද්වේෂසිතක්. ඔහු මරණයටපත් වෙන්නේ ද්වේෂ මූලසිතකින්. එහෙනම් එයා නැවත සුගතියකට උපදිනවා කියන එකක් වෙන්නේ නෑ. කොහෙටද යන්න පුළුවන්කම තියෙන්නේ? දුගතිය තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. දුගතියට තමයි යන්න හේතුව තියෙන්නේ. එතකොට දුගතියට ගියොත් ඒ පුද්ගලයාට නැවත මනුෂ්‍යාත්ම භාවයක ප්‍රතිසන්දියක් ක්ලේශයකට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහු අප්‍රසන්න කළේ, ඔහු කලකිරුනේ, ඔහු ප්‍රතික්ෂේප කළේ මනුෂ්‍යාත්ම භාවය. ඒ ස්කන්ධ ටික ප්‍රතික්ෂේප කිරීම නිසා සේද විහානි කරගන්න කෙනෙකුට ඒ සිද්ධ කරගත්ත අකුසලයට ලේසියකට මනුෂ්‍යාත්ම භාවයක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊටාම දුක්ඛිත, ඊටාම භයානක තැන ධර්මය සහ කර්මය අනුව බලනකොට කෙනෙක් සියදවි නසා ගැනීම පිණිස කල්පනා කරනවා කියලා කියන එකම ඒ නිසා එබඳු තැනක් ගැන හිතනවා කල්පනා කරනවා කියලා කියන්නෙම ධර්මය කියන එකේ උනුස්සමමක් ලැබිලා නැති ධර්මය කියන එක වරදි විදිහට අල්ලගෙන සතර අපාගත වන්නට කල්පනා කරනයි. ඒ නිසා මේ ඒ පුද්ගලයාගේ ශ්‍රාවකයෝ තවදුරටත් ඉන්නවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක ඉතාම භයානක තැනක්. ඔබ ඒ වගේ මිත්‍යා මතයන්ට හසු වෙලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා. සසර අනාථ වෙන්න එපා. ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයේ කිසිදාක ඒ වගේ තැනකට පත්වන්නට වෙනම කල්පනා කරන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් එහෙම තරහක් ගිහිල්ලා ඒ විදිහේ නැතිනම් ජීවිතේ කකමැත්තෙන්, පටිගයෙන්, කලකිරීමෙන් ජීවිතය පිළිබඳව ජීවිතය අතහැර දමන්නට හිතමින් ගිහිල්ලා එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත් වන්නට ඕනේ. ඔබ ඊටාම කල්පනාකාරී වන්නට ඕනේ. තමන්ගේ මනස භාවිත කරනකොට නිවැරදි පාරේ භාවිත කරන්න බෙහෙත් ඖෂධ ගන්නවා නම් ඒ ගන්න ඖෂධයන් નિયમિત පරිමාවට අරගෙන පානය කරන්න පුරුදු වෙන්න ඒවා අවභාවිත කරන්නට එපා බෙහෙත් වැඩිපුර පානය කරලා ලෙඩ වුණාට පස්සේ ඒ බෙහෙත් වරදවා ගැනීම නිසා වුණ ලෙඩේ හොඳ කරනවා කියන එක කරන්න බෙහෙත් නැහැ. ඒ හින්දා ටිකක් පරිස්සමෙන් ධර්මයේ කියන මේ මහා ඖෂධය පරිහරණය කරන්න નિયમિત මාත්‍රාව තේරුම් ගන්න. මේ ධර්මය හරිම පුදුම සහගත ධර්මයක්. නිවන් දකින්න බෑ. ධර්මය පාවිච්චි කරන්න ඕනේ નિયમિત මාත්‍රාව දන්නේ නැති කෙනාට. ඒකට අපි කියනවා නිපක ප්‍රඥාව කියලා. නිපක ප්‍රඥාව තියෙන කෙනෙකුට දන්නවා අදාළ තැනදී ධර්මයේ භාවිත කරන්නට ඕනේ මොන විදිහටද කියලා. එයා දන්නවා ආදීනමේ බලන්න ඕනේ කොතනද කියලා. එයා දන්නවා ආදීනමය බලන එක නතර කරන්න ඕන කොතනද කියලා. නිපක ප්‍රඥාව තියෙන කෙනා දන්නවා අසුභේ වඩන්න ඕන කොතනද කියලා. නිවැරදි නිපක ප්‍රඥාව තියෙන කෙනා දන්නවා අසුභේ වඩන්න ඕනේ නැති තැන මොකක්ද කියලා. නිපක ප්‍රඥාව තියෙන කෙනාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මෛත්‍රිය වඩන්නට ඕන කොතනද කියලා. නිපක ප්‍රඥාව තියෙන කෙනා දන්නවා මෛත්‍රිය නතර කරන්නට ඕනේ කොතනද කියලා. සබ භාවනා කරනවා කියලා එක භාවනාවක් අරගෙන ඒක කෙලවරක් නැතුව කරගෙන කරගෙන කරගෙන අනේක ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ නැහැ. එහෙම භාවනා කරා කියලා එහෙම ලේසියකට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කියන්නේ නිවන් දකින්න බෑ කියන එක නෙමෙයි නිවන් දකින්න ඒකාන්තයෙන් පුළුවන්. මේ ජීවත් වෙනකොට මේ අද ඒක ලබා වාසය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි නුවණින් යුක්තව වාසය කරන පුද්ගලයාට, නිපක බවින් යුක්තව වාසය කරන පුද්ගලයාට ඒ පුද්ගලයා අර වගේ දේවල් කරන්න පෙළඹෙන පුද්ගලයෙක් හෝ හිතන පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. ලෝකයේ නොඑක් දේවල් මත කම්පාවටපත් වෙනකොට අකම්පිත මනසින් ලෝකයේ තුල වාසය කරන පුද්ගලයෙක් තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ හැසිරෙන නිවැරදි පුද්ගලයා. ඒ නිසා අර වගේ තැන්වලට පත්වන්නට එපා. ඒ නිසා ධර්ම විකෘතීන් වලින් ඔබ පුළුවන් තරම් ඉවත් වෙන්න. ඒ සඳහා තියෙන නිර්ණායක තමයි ඔබට පැහැදිලි කළේ. ඔබ මේ අලුතෙන් මතු කරගත්තා මේක මේ මෙච්චර කාලයක් තිබ්බේ නෑ මෙච්චර කාලයක් ඔබ කරපු දේවල් වැරදි කියලා මේ අලුතෙන් මතු කරගත්ත දේවල් ගැන කියනවා නම් හරිම පරිස්සම් වෙන්නේ තැන්වල. මොකද මේක යට ගියොත් ආයෙ මතු කරගන්න බෑ. ධර්ම විනයට අනුරූපීව ත්‍රිපිටකයේ මෙන්න මේ විදිහට අටුවාවේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවා කියලා විග්‍රහ කරන පද කඩ කඩ අර්ථ කියන්නේ නැති අන්න ඒ වගේ තැන්වලට ඔබ නිවැරදි ගුරු ඇසුරක් තියෙන තැනක වික්ෂුන් වහන්සේ නමක් කරා එළඹෙන්න. ගොඩක් වෙලාවට කලාතුරකින් තමයි ගිහි පින්නතුන් ඉන්නේ බොහොම දක්ෂ ඒ වගේම ධර්මයේ පිළිවෙලට උගත් පුද්ගලයෝ. එහෙම නැතුව ගිහි ඇඳුම ඇඳගෙන බණ කියන්නට ආවට ඒක මේ ඒකේ වැරදි කියනවා නෙමෙයි ගිහි කෙනෙකුටත් ඕන තරම් එහෙම ධර්මයේ කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට දකින්නට පුළුවන්කම තියෙනවානේ චිත්ත ගෘහපතිතුමාදී නොයෙන් ගෘහපතිවරු හිටියයිදා තමන් ගිහි ඇඳුම ඇඳගෙන නැතිනම් ගිහි ගෙදර ඉඳලා මාර්ගඵලාදිගම ලබාගත්ත පිරිස එයට ශාසනයට එන්න බැරි වෙන්න සාධාරණ හේතු තිබුණා. සාධාරණ හේතු තිබුණා. ඒ හේතු නිසා තමයි සමහරට දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා ශාසනයට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේ දේවල්. සමහරලාට මේ තමන්ගේ ලාමක කෙලෙස් ටිකක් අතහැර ගන්න බැරි මිනිස්සු gedara ඉඳලා අනිත් මිනිස්සුන්ට නිවන් දකින්න අතහැරීම ගැන බන කියනවා කියන එක ගැන අපි පරිසම් වන්නට ඕන. සිවුරක් දරාගත්ත කෙනෙක්ගෙන් බන අහනවා නම් ඔබ ඒත් පරිසම් වෙන්න. සිවුරක් දරාගත්ත කෙනෙක්ගෙන් බන අහනවා නම් එයාගේ ගුරුවරයා කවුද? කාගෙන්ද බන ඉගෙනගෙන තියෙන්නේ? කොච්චර කල් ගුරු ඇසුරේ හික්මිලා තියනවද? මෙතන ඉඳලාවා කියන එක නෙමෙයි තැනක. කොච්චර කල් හික්මිලා තියනවද? බන දහම් අහලා තියනවද? එයාගේ ඉරියව් පැවැත්ම කොහොමද? එයා ජීවත් වෙන්නේ කොහොමද? මොන ආකාරයකද? ශාසනයේ ධර්මයේ පිළිබඳව දරන ආකල්පය, ත්‍රිපිටකයේ පිළිබඳව දරන ආකල්පය මොකද්ද? ත්‍රිපිටකයේ පිළිබඳව එයා පිළිගන්නවද? අටුවා විවරණයන් පිළිගන්නවද? මෙන්න මේ වගේ කරුණු කාරණා පිළිබඳව ඔබ ඒ අදාළ තැන්වලින් විමසා බලමින් ඒ ධර්මයේ අධර්මයේ විනිශ්චය කරගන්නට උත්සාහවත් වන්නට ඕනේ. එහෙම නැති වුණොත් හෙට දවසේදී ඔබත් ඒ විදිහේ ධර්ම විකෘතිකයකගේ ගොදුරක් බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා. භාවනාව අවුල් කරගෙන ඔබේ ජීවිතය වියවුලකට දාගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ලෞකික පැවැත්ම අවුල් කරගන්න පුළුවන්කම තියෙනවා. මානසික තත්ත්වය අයහපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔය වගේ තත්ත්වයන්ටපත් නොවීම සඳහා ඊටාම සබුද්ධිකව කටයුතු කරන්නට උත්සාහවත් වෙන්න. ඒක ඔබ සබුද්ධික වෙනවා වගේම ඔබ වටේට ඉන්න අය පිළිබඳව ඔබ කල්පනාකාරීව කටයුතු කරන්නට කියන එක පිළිබඳව බොහෝම කාරුණිකව සිහිපත් කරනවා. මේ ධර්මය කියලා කියන්නේ අසීමාන්තිකව ජීවිතය පිළිබඳව කලකිරිලා එහෙම මේ පැත්තකට යන හෝ ජීවිතෙන් පලා යන්නට උත්සාහවත් වන මට්ටමේ එහෙම දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. කාට හරි එහෙම හැඟෙනවා නම් හිතෙනවා නම් එපා වීමක් කලකිරීමක් තියෙනවා නම් ලෝකයේ පිළිබඳව සීමා නැතුව ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව කලකිරීම කියන එක ආර්ය අනාර්ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඔය අනාර්ය විදිහට යන කලකිරීම කියන එක තමයි Tamange පාලනයේ නැති දේ. ආර්ය කලකිරීම කියන එක ලෝකයේ යථාර්ථයේ තේරුම් ගැනීමත් එක්ක ඇතිවෙන දේ. ඒක වටිනා දෙයක් උපදව ගන්නට තියෙන දෙයක්. අනාර්ය කලකිරීම ඇති පුද්ගලයෝ ජීවිතය ගැන කලකිරේ. ඒගොල්ලෝ ජීවිතය ගැන කලකිරේ. අසුබේ වදන්න ගියත් මේ කය ගැන කලකිරේ. ඒක තමයි මේ පුද්ගලයන්ගේ ස්වභාවය. එහෙම කලකිරලා ඉවර වෙලා එයා ඒකෙන් පැනලා යන්න උත්සාහවත් වෙනක. ඔය සිද්ධ වුණා වගේ. ඒ නිසා එහෙම තැනකටපත් නොවන්නට ඔබේ ජීවිතය ඔබත් එක්ක එකතින් අයගේ ජීවිතය පරිසම් වෙන්න ධර්මයේ පිළිබඳව නිවැරදිව ඇසුරු කරන්නට පෙළඹෙන්න ඒ පුද්ගලයාගේ දේශන ඇහුවනම් ඔබට ඊටාම කරුණාවෙන් මතක් කරන්නේ ඒ මහා ධර්ම විකෘතියක් ධර්මයේ වරදවා ගැනීමක් මරණින් මත්තේ ඔබ දුගතියට යනවා මිසක ඔබ සුගතියකට යන්න හේතුවක් ඒ තුල නම් පේන්නේ නැහැ ඒ නිසා ඊටාම පරිස්සමෙන් කටයුතු කරන්න දැන්වත් ධර්මය හොයා බලන්නට නිවැරදිව ග්‍රහණය කරගන්නට උත්සාහවත් වෙන්න එක එක මේ කාලෙන් කාලයට මතුවන බෝධිසත්වවරු කියා ගන්න ආර්යයන් වහන්සේලා කියා ගන්න අද කඩ කඩ එක එක නිරුක්ති අර්ථකතන සපේන ඔය වගේ පුද්ගලයෝ පස්සේ ගිහිල්ලා නිකන් අපරාධي තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නට එපා කියන එක ඔබ හැම දිනාටම බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා ඉතින් මේ කමඨහන වැඩසටහනේදී මේ භාවනාවට අදාළ වෙන කරුණක් නිසා ඒක අනුගතව මේ කාරණා ටිකත් ඔබට මුලින්ම සිහිපත් කරන්නට කියලා කල්පනා කළේ. අද දවසේදී අපිට යොමු වෙන තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපි අපේ අවධානය යොමු කළොත් අපිට යොමු වෙලා තියෙනවා ආනාපාන සතිය වැඩිීමේදී ඊටාම හොඳින් සිත එකඟ වෙනවා. ඒ වගේම හුස්ම රැල්ල ඉහළ පහළ යෑම සහ ආරම්භය අවසානයේද මනාව ප්‍රකට වෙනවා. මාසයකට ආසන්න කාලයක් දිනකට පැයක් හෝ එකමාරක් දිගටම වැඩිම කරනවා. නමුත් ගැටලුව තියෙන ඉන්හාට වැඩිම පිළිබඳව අවබෝධයක් නොමැතිකම මේ වෙනතෙක් කිසිදු නිමිති පහළවීමක් නැහැ. ඒ වගේම ඇතම් විත්ත දර්ශනය වන සුන්දර පරිසරයක් නිමිති කර නොගෙන වමනාවෙන් මේවා බැහැර කරනවා. අරමුණේ සිහිය හොඳින්ම පිහිටන නමුත් ඉදිරියට වැඩිම කරන්නේ කෙසේද කියා පහදා දෙන්නට කියලා ඉල්ලා තියෙනවා. ඉතින් ආනාපාන සති භාවනාව ගැන මේත පළමුව අපි කරපු දේශනාවන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා සති TV YouTube නාලිකාව ඔස්සේ මේ කමඨහන වැඩසටහන තුලත් අපි ආනාපාන සතිය පිළිබඳව මේක ප්‍රථම කතා කරලා ඇති භාවනා කියන වැඩසටහන් තුලත් අපි කතා කරලා තියෙනවා ආනාපාන සතිය පිළිබඳව. ඒ පිළිබඳව ඔබ හොයා බලන්නට කියන එක බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මොකද එතන විස්තරාත්මකව කතා කරලා තියෙන නිසා. දැන් මේ ප්‍රශ්නයට අදාළව මම ආනාපාන සතිය ගැන මෙතනදි යම් කරුණු කාරණා ටිකක් සිහිපත් කරනම් වැඩි දුර අවධානයට අර දේශනා ශ්‍රවණය කරන්නට උත්සාහවත් වෙන්න ප්‍රායෝගිකව හිත තබන්නට ඕන පිළිවෙල ඊටාම ගැඹුරින් අපි කතා කරලා තියෙනවා කොයිතන දක්වා වඩන්නට ඕනද කියන එක පිළිබඳව. දැන් පින්නතනේ අපිට දැන් ආනාපාන සති භාවනාව කියන එක සතිපට්ඨාන භාවනාවක් කායानुපස්සනාවට අදාළව දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කායानुපස්සනාවට අදාළව ආනාපාන සතිය දකින්නට පුළුවන්කම තියෙනවා වගේම කායानुපස්සනාවට අදාළ නොවන ලෙසත් කායानुපස්සනාව වෙනම කමටහනක් සහ ආනාපාන සති භාවනාව වෙනම කමඨාණක් හැටියටත් අපිට දැක්වෙන තැන් ධර්මයේහි දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට දක්වන්නේ හේතුව තමයි ආනාපාන සති භාවනාව වඩාත්ම ප්‍රකටව පේන්නේ දියුණු සමාධියක් ඇතිවන මට්ටමකදී. ඒ කියන්නේ මේ ආනාපාන සති භාවනාවේ වැඩිම තියෙන සමාධි ඉන්ද්‍රිය මුල් කරගෙන. සමාධි ඉන්ද්‍රිය මුල් කරගෙන වැඩිම තියෙන භාවනාවක් විදිහට ආනාපාන සති භාවනාව විතර්ක සමුච්ඡේදනයකට ලක් කරනවා. විතර්ක සංසිඳවන්නට තමයි මේ භාවනාව උපකාර කරන්නේ. ඒ වගේම තමයි විතර්ක සංසිඳවමින් සමතය ඇති කරන භාවනාවක් අපිට ප්‍රායෝගිකව භාවිත කරන්න යනකොට ඒක නොකඩවා ඒ තුළ යෙදීම කියන එක ඊටාම වැදගත් දෙයක් වෙනවා. මේ භාවනාව පිළිබඳව කතා කිරීමේදී ආනාපාන සති භාවනාව විශේෂයෙන්ම කාය විවේක, චිත්ත විවේකය තියෙන කෙනෙකුට තමයි මේක ඊටාම ප්‍රායෝගික ජීවිතයට කරගනිමින් මේ භාවනාව වඩන්නට පුළුවන්කම තියෙන්නේ. මේක සමතේට අදාළ කොටස භාවිත කරන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ විදිහේ හැකියාවක් තියෙන කෙනෙකුට. ඒ නිසා තමයි අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මේ භාවනාවට පෙරාතුව දක්වන්නේ මේ සඳහා ඇති කරගත යුතු පාරිසරික తত্ত্বය. කැලේකට ගිහිල්ලා හෝ හිස් ගෙදරකට හෝ යම්කිසි කාය විවේකයේ සැලසෙන තැනකට දහක් මුලකට හරි කොතනකට හරි කියන්නේ පර සම්භාග සම්භාග නැති තැනකට අනුන්ගෙන් ඇති වෙන සම්බාධයන් නැති තැනකට කරදර පීඩා එන්නේ නැති තැනකට තමන්ගේ gedara වන්නට පුළුවන් තමන්ගේ කාමරේ වෙන්නට පුළුවන් ඒකේ වෙලාවට වෙන කවුරුත් කෑකෝ ගහන්නේ බාධා කරන්නේ නැත්නම් ඒක ශුන්‍යාගාරයක් තමයි ඒ වෙලාවට ඒ නිසා ඔබ ඉන්න ඕනම තැනක ඉඳලා මේ භාවනාව කරන්නට පුළුවන්කම තියෙනවා ඒකට සුදුසු පරිසරය හැටියට ඒක හඳුනා ගන්නට පුළුවන් ඉතින් කය ඍජුව පවත්වා ගනිමින් මේ ඉරියව් පැවැත්ම ආදී පවා හොඳින් අවධානයක් යොමු කරමින් ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ඔබ සීපත් කළා වගේම සෝ සතෝ අස සති සතෝ පස්ස සති. මෙච්චරයි ආනාපාන සති භාවනාව. සෝ සතෝ අස සති සතෝ පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා. මේ ආනාපාන සති භාවනාවේ තියෙන මූලිකම දේ. මේ තමයි භාවනාව. මෙච්චරයි ආනාපාන සති භාවනාව. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා. ඊට පස්සේ උපදින දේවල් ඔක්කොම ආනාපාන සති භාවනාව වඩනකොට නුවණවල් හැටියට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මොනවද ඒ උපදින නුවණවල්? දීඝං වා අස්සන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරනකොට දීර්ඝව ආශ්වාස කරන බව දන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරන බව දන්නවා. රසං ආසහන්තෝ රසං අසසාමීති පජානාති රසං වාපස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති ඒ වගේම රසව රසාස කරනකොට රසව කරන බව දන්නවා රසව ආශ්වාස කරනවා රසව ආශ්වාස කරන බව දන්නවා මේ විදිහට දීර්ඝ සහ රස බව පිළිබඳව ආශ්වාස ප්‍රශ්වාසයන්හි සිහිය පවත්වීම එතකොට සිද්ධ වෙනවා. දැන් මුලින්ම කලේ මොකද්ද? සතෝ අසසති සතෝ පසසති සිහියෙන් ආශ්වාස කළා සිහියෙන් ප්‍රශ්වාස කරමින් ඉන්නකොට පළමුව එයාට දැනෙන්න පටන් ගන්න දේ තමයි පළමුව ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව උපදින නුවණ තමයි දීර්ඝ සහ රස්ව ස්වභාවයේ පිළිබඳව නුවණ ඇතිවීම කියන එක. මම හිතනවා මේ ප්‍රශ්නයට අනුව ඔබ නිවැරදිව භාවනාව වඩලා තියෙනවා නම් ඔබට දැනට තියෙන මට්ටම ගැන කතා කරනකොට ඔබට මේ தත්ත්වය පසු වී තියෙන්නට ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම ගැනීමෙහි තියෙන රිද්මයානුකූල බව පිළිබඳ වැටහීමක් ඔබට තියෙනවා. ඒ තමයි ඇතම් හුස්ම ඒ දීර්ඝව වැටෙනවා දීර්ඝ කාලයක් ගන්නවා කියලා තාම සුළු කාලයක් නමුත් නමුත් දීර්ඝව සමහර හුස්ම පොදවල් වලට වඩා දීර්ඝ කාලයක් හැටියට දැනෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රශ්වාසය දීර්ඝ වෙනවා දැනෙන්න පුළුවන්. ප්‍රස්ව වෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක දැනෙන්න පුළුවන්. මේ අතර වෙනස්කම් දැනගනිමින් ඉන්නවා. කියන්නේ අවධානයේ වඩ වඩාත්ම ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව යොමු වෙනවා කියන එකත් එක්ක තමයි ඔබට මේ අවස්ථාව අත්දකින්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩිමෙහි තියෙන පළමු පියවර. පළමු පියවර තමයි ඔය දීර්ඝ සහ රස්ස වශයෙන් උපදින නුවණ. ඒක නුවණක්. ඒක Tamanට උපදින නුවණක්. අන්න ඒ පැත්තටපත් වන කෙනෙකුට දැන් වඩාත්ම හිත තව තවත් ආශ්වාස ප්‍රශ්වාසය කරා යොමු වෙනවා. ආශාස් ප්‍රසවාසය කරා යොමු වෙනකොට ඒ පුද්ගලයාට උපදිනවා ඊළඟට නුවණ සබ්බ කාය පටිසංවේදී අසසිසාමීති සික්ඛති පසසිසාමීති සික්ඛති සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදී ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියන එක පිළිබඳව උපදිනවා නුවණ. දැන් අන්න ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග ප්‍රකට වෙනවා කියලා ඔබට වඩාත්ම ප්‍රකට වෙන අවස්ථාව තමයි මුල මැද අග ප්‍රකට වෙනවා කියලා කියන්නේ ආශ්වාසය ගන්න පටන් ගන්නකොටම එහි ආරම්භක අවස්ථාව පිළිබඳව සිහිය තියෙනවා. ඒ වගේම ආශ්වාසය උඩට ගන්නකොට ඒ ගන්න අවස්ථාව පිළිබඳව නුවණ තියෙනවා. එහි නතර වීම පිළිබඳව සිහිය තියෙනවා. මේ ඔක්කොම සති නිමිත්තේ හිත පිහිටුවාගෙන තමයි සිද්ධ කරන්නේ. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටුවා ගනිමින් තමයි මේ පිළිබඳව ඔබේ සිත පැවැත්වීම සිද්ධ කරන්නේ. එතකොට මේ විදිහට ඒ සිත එතන පවත්නකොට නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය තබාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට දැඩිව නැඹුරුව එහි මුල මැද අග පිළිබඳව අවබෝධ කරගනිමින් මේකෙන් කියන්නේ මුලැඳාග දකිනවා කියලා මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක උඩට යනවා ආපහු පහළට යනවා කියන එක ගැන දන්නා හැම නෙමෙයි. එක තැනක හිත තියාගෙන සති නිමිත්ත හිත තියාගෙන මේ මුලැඳාග පිළිබඳව දැනුම ඇතුව ඉන්නවා කියන එකයි सिद्ध කරන්නේ. ඒක වඩාත් අවධානය ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ තහවුරුව තියෙනවා. උදාහරණයක් ඇටියට කිව්වොත් වැස්ස වේලාවකට ඔබ වාහනේ ඉදිරිය බලාගෙන යනකොට ඔබ දකින වාහනේ තියෙන අර ඉදිරිපසින් අර වතුර පිස දමන වයිප් බ්ලේඩ් දෙකේ දෙපැත්තට යනවා වම් පසට සහ දකුණු පසට යනවා. ඔබ කොයි වෙලාවකවත් ඒ දෙපසට යන වයිප් බ්ලේඩ් එක දිහා බලන්නේ නැහැ. දෙපැත්තට යන එක දිහා බලන්නේ නැහැ. ඔබ ඉදිරිපස බලන් ඉන්නකොට හැබැයි ඔබට දැනුමක් තියෙනවා වම් පසට ගියාම වම් පසට ගිය බවටත් දකුණු පසට ගියාම දකුණු පසට ගිය බවටත් ඔබට ඒ ගැන දැනුමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ මුලින්ම දීර්ඝ සහ රස්ව ස්වභාවය පිළිබඳව ඔබට තියෙන දැනුම. ඒ කියන්නේ ඒ යෑම පිළිබඳව ඔබට තියෙන දැනුම කියන එක. අපි ඒ උපමාවටම අනුව ගත්තොත් එහෙම මූලිකවම සිහියෙන් ආස්වාස ප්‍රසවාස කරනවා කියලා එක දැනගන්නකෝ අයිප බ්ලේඩ් එක වම් පසට සහ දකුණු පසට යනවා කියන එක. ඊට පස්සේ දැන් ඔය පයිප් බ්ලේඩ් එක යන වේගය තියනවානේ. ඒක හෙමින් පිස දැමෙන්නත් පුළුවන් වේගවත්ව පිස දැමෙන්නත් පුළුවන්. අන්න ඒ පිළිබඳවත් දැනුම තියෙනවා වඩාත් ඒ ගැන අවධානයක් තියෙන කෙනාට ඉදිරියේ බලාගෙන යනවා. ඉදිරියේ බලාගෙන ගියාට වයිප් බ්ලේඩ් එක මේ පිස දැමීමේ වේගය පිළිබඳවත් එයාට අවබෝධයක් තියෙනවා. හැබැයි ඔබ බලාගෙන යන්නේ ඉදිරියේ. වයිපර් බ්ලේඩ් එක දිහා නෙමෙයි බලන්නේ ඉදිරිය තමයි බලාගෙන යන්නේ. වේගය පිළිබඳව දකිනවා. අන්න ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳ සිහිය තබාගෙන ඉන්න ඔබට දීර්ඝ සහ රස්ව ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම කියන එක. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව දිහා බැලුවහම මේ මුලැමැදාග තේරුම් ගන්නවා කියන එක දැන් ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නේ වයිප් බ්ලේඩ් එක දිහා බලාගෙන ඉන්නවනේ මේ ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නේ වගේ ඔබ සති නිමිත්තේ තමයි සිත පිහිටවාගෙන ඉන්නේ නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය පිහිටවාගෙන ඉන්නේ දැන් අර වයිප් බ්ලේඩ් එක මේ ඉහළට එසවෙන්නට පටන් ගන්නකොටම ඔබට නොවනයි එසවීම සිද්ධ වෙනකොට එක පැසකට වම් පසට යනකොට ඒ යන ප්‍රමාණය ගැනත් ඔබට සිහිය තියෙනවා ඔබට දැනුම තියෙනවා ගිහිල්ලා නතර වුණා කියන එක ගැනත් දැනුමයි. ඊට පස්සේ ආපහු අනිත් පැත්තට ගමන ආරම්භ කරන තනත් සිහියයි, ගමන යන ගමන සිහියයි, ඒ වගේම ඒක නැවත අනිත් පසට වම් පසට ගිහිල්ලා අවසන් වුණා සිහිය. මේ විදිහට සෑම ආශ්වාස ප්‍රශ්වාසයකම ඒ ලක්ෂණය පිළිබඳ සිහිය. මේකෙදි පරිසම් වෙන්නට ඕන දේ තමයි අර ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක එක දිගට යන්නේ නැතු නැතුව ඉන්නවා කියන එක කරන්නේ. කියන්නේ අර වයිපර් බ්ලේඩ් එක දිහා බලන්නේ නැතුව ඉදිරිපස බලාගෙන ඒ දැනුම පවත්වා ගැනීම වගේ තමයි මේක දකින්නට ඕනේ. ඉතින් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා ඔබ හිත මනාව පිහිටවාගෙන ඔබට ඉන්න පුළුවන් නම් මේකට කියන අපි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. මෙන්න මේ විදිහට හිත පවත්වනකොට ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳනවා කියලා. සංසිඳනවා. මේක තමයි භාවනාවේ තියෙන ඔබට අත්දකින්නට පුළුවන් ඊළඟ අවස්ථාව සහ ඊටාම සියුම්ම යන අවස්ථාව. සංසිඳනවා කියලා කිව්වේ ආශ්වාස ප්‍රශ්වාසයේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ කයට අවශ්‍ය ප්‍රමාණය ඊටාම සීමිත වෙනවා. ඒ නිසා සමහර කෙනෙකුට ඊටාම කෙටි ප්‍රමාණයක් ඇති. සමහර කෙනෙකුට කෙටි ප්‍රමාණය වේගවත් පපුව ඉදිරිපසට ඉස්සෙන්නේ නැති වෙන මට්ටමකට නමුත් ඊටාම සියුම් හුස්ම රැල්ලක්. ඊටාම සියුම් හුස්ම රැල්ලක් ඇති වෙනවා. ඒක ඊටාම සියුම් මට්ටමකින්. දැන් ආශාස ප්‍රසවාසයේ සංසිඳනවා. දැන් ආශාස ප්‍රසවාසය කියලා කියන්නේ පින්නතනේ අපේ කාය ප්‍රතිබද්ධ දෙයක්. ඒක මේ කය හා අනුබද්ධිතයි. ඒකට කාය අනුබද්ධිත දෙයක් නිසා මේ කායේ පැවැත්මට උපකාර වෙන දෙයක් නිසා අපි ඒකට කාය සංඛාර කියලා කියනවා. ආශ්වාස ප්‍රශ්වාසයට. ඒ වගේම තමයි මේ කාය ප්‍රතිබද්ධව සිත් පහල කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ මේ කයට අවශ්‍ය වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි ඔබට තරහ ගියාම බයක් ඇති වුනහම මේ වගේ දේවල් වෙනකොට මොකද්ද වෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාසය ඔබට වේගවත් වෙන්න පටන් ගන්නවා. ඒ වේගවත් වෙන්නේ සිතේ පැවැත්ම එක්ක සිතේ සිතුවිලි විතර්ක වේගය වැඩි වෙනකොට මේ කය යැපීමට ආශ්වාස ප්‍රශ්වාසය කියන එක ඊට කර්මන්නේ බව ඇති කරන්න කය ඇසුරු කරගත් ආශ්වාස ප්‍රශ්වාසයේ වේගවත් වීම සිද්ධ වෙනවා. හැබැයි මේ සිත බාහිර අරමුණු අතර දිවීම අඩු වෙලා එක අරමුණකට නැවත නැවත යොමු වන්නට පටන් ගත්තට පස්සේ එක අරමුණක පිහිටා සිටිනකොට දැන් ආශ්වාස ප්‍රශ්වාසය තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය තාම සල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා කයේ යැපීමට. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ මේ ඔබ ආශාස ප්‍රසවාසයේ මුල මැද අග පිළිබඳව හොඳට දකින්න පටන් ගන්නවත් එක්ක මොකද වෙන්නේ ඔබේ අවධානය පරිපූර්ණ වෙනවා සම් ආශාස ප්‍රසවාසයේ කියන තැනට වෙන බාහිර අරමුණු ඇවිල්ලා ඔබට බාධා කරන්නේ නැහැ. බාහිර අරමුණු වලින් ඔබේ මනස බාධාවටපත් නොවනකොට ඔබේ මනස සම්පූර්ණම ප්‍රකෘති ආශාස ප්‍රසආසයේ පිළිබඳවම පිහිටා සිටින්නට පටන් ගන්නවා. ඒකත් එක්ක කයේ දැන් වෙන අරමුණු වේගයේ විතර්ක වේගයේ සංසිඳනවා විතර්ක වේගයේ සංසිඳනකොට කයේ ඇතිවීමට ආශාස ප්‍රසවාසය අවශ්‍ය වන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ආශාස ප්‍රසවාසය කියන එක සංසිඳෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ සංසිඳවමින් ආශාස ප්‍රසවාසය කරනවා. අර සංසිඳන ආශාස ප්‍රසවාසය පිළිබඳව සිහිය තියාගන්නවා. සංසිඳන ආශාස ප්‍රසවාසය පිළිබඳව. ඒකට කියන අපි පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමි ති සික්ඛති පස්ස සිස්සාන්ති සික්ඛති කියලා. ආශාස ප්‍රාසාස කයෙහි සංසිඳීම අනුව බලමින් සංසිඳවමින් ආශාස කරනවා ප්‍රාශාස කරනවා. දැන් මේක සිද්ධ වෙනකොට අර මුල් අවස්ථාවල ඇති වුණු නුවණ අතහැරලා යනවා එහෙම නෙමෙයි. සංසිඳන ආශාස ප්‍රාසාසය පිළිබඳව ඔබට දැනෙන්නට ඕනේ. දීර්ඝ රස ස්වභාවය දැනෙන්නට ඕනේ. ඒ වගේම එහි මුලැමැද අග ප්‍රකට වෙනවා කියන එකෙන් ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදී වන්නටත් ඕනේ. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස කය සංසිඳෙන්නටත් ඕනේ. ඔබ කියන ලක්ෂණ ටික ඔක්කොම ඔතනදී विद्यमान වන්නට ඕනේ. එහෙම වෙනකොට ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වෙන බව ඔබට වැටහෙන්නට ගන්නවා. ඒ කියන්නේ ඔබේ විතර්ක වේගය තවත් අඩු වෙනවා. අඩු වෙනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ තව සංසිඳනවා. සංසිඳන බව සිහි කරනකොට නැවත ඔබේ සිත තැම්පත් වෙනවා. සිත තැම්පත් වීම නිසා නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳනවා. මෙන්න මේ ආකාරයකට එකක් පසුපස එකක් පිරෙහෙට ආශාස ප්‍රසවාසයේ සංසිඳීමත් සිතේ සංසිඳීමත් කියන මේ දෙකම වේගවත් ලෙස ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ආශාස ප්‍රසවාසයේ ඇතන් කෙනෙකුට දැනෙන්නේ නැතුව යෑම කියන දේ සිද්ධ වන්නට පුළුවන්කම තියෙනවා මේ මොහොතේදී. මොකද ආශාස ප්‍රසවාසය සියුම්ව යනකොට ඒ සියුම් වූ ආශාස ප්‍රසවාසය අරමුණු කරගන්න තරම් හිත සියුම් නැති වුණොත් කෙනෙකුගේ සිතෙහි සියුම් බවක් නැති වුණොත් එහෙම අන්න ඒ සිතෙහි සියුම් බව නැති පුද්ගලයාට අර සියුම් ආශාස ප්‍රසආසය අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ආපහු විතරක වේගය ටිකක් වැඩි වුණාම ආශාස ප්‍රසආසය වැඩි වෙනවා. එතකොට තමන්ගේ හිතට සමාන මට්ටමකට අසුරු කරන්න පුළුවන් තැනකින් වටහා ගන්න පුළුවන්. නැත්නම් ආශාස ප්‍රසආසය තිබුණත් තමන්ට නෑ වගේ තමයි තේරෙන්නේ. ඉතින් අන්න ඒ මට්ටමට මේ භාවනාව තමන්ට දියුණු කරගෙන යන්න පුළුවන්. කොයි වෙලාවකත් හැබැයි හුස්ම නොදැනී යන තැනකටපත් වෙන්නේ නැහැ. හුස්ම ගන්නෙ නැහැ කියන තැනකට මෙතනදීපත් වෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය අනුව සිහිය තබාගෙන ඉන්නකොට ඒ සංසිඳන බව දැනගැනීමෙන් එහි මුලැමැදාග මෙනෙහි කරමින් දීර්ඝ රස ස්වභාවය බව අත්විඳමින් ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පවත්වමින් නැවත නැවත එහි සංසිඳ වීම අත්දැකීමෙන් ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. ඒක තමයි ඔබ ඉන්න මට්ටමේ ඉඳලා ඉදිරියට ඔබට වඩන්න තියෙන දේ. අන්න ඒ විදිහට වඩනකොට යම් කිසි අවස්ථාවක් තියෙනවා යම් කිසි මට්ටමකට ඔබ මේ සංසිඳ වීම කරනකොට බොහෝ අවස්ථාවල වාර ගණනාවකට ඔබට ආශාස ප්‍රසවාසයේ සංසිඳන බව දකින්නට පුළුවන් මේ භාවනාව ඇතුළේ. ඊට පස්සේ සංසිඳනහම සිත වෙන අරමුණු වල බැහැර අරමුණු ගන්නෙ නැතුව එකම ආශාස ප්‍රසආසය කියන අරමුණ තුල පිහිටා සිටින මට්ටමකටපත් වෙනවා ආශ්වාස ප්‍රශ්වාසයත් ඊටාම සංසිඳුණු මට්ටමකටපත් වෙනවා. දැන් සිත බහැර අරමුණු වල යන්නේ නැහැ. එතන ඒකාග්‍රගතයි, දැඩි ඒකාග්‍රගත භාවයක් තියෙනවා. දැන් ආශ්වාස ප්‍රශ්වාසයේහි ඒකාකාරී බවක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. සිත අනුව එක එක රස දීර්ඝ වශයෙන් වැඩි වෙනස් වීමකට ලක් වෙන බවක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ වගේ මට්ටමකදී ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව අරමුණු කරගෙන පවතින සිතට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත විදිහට ආනාපාන සති නිමිත්ත පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. නිමිති පහළ වීම කියන එකත් එක්ක අපි කෙනකෙනාගේ චරිත නානත්වයන් අනුව එක් එක් ආකාරයකට නිමිති පහළවන්නට පුළුවන්කම තියෙනවා. නිමිති පහළ වීම ගැන වෙනමම කතා කරන්න එක සුදුසු නැහැ. ඒකට හේතුව තමයි ඊට පස්සේ නිමිති බලන්න භාවනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ භාවනාව වෙන පියවර නැතුව නිමිති පේනවා. නමුත් ඔබ සමීපයක නොවන නිසා කෙනකෙනාගේ චරිතනානත්වය අනුව ආලෝක ධාරා විදිහට හරි ඊටාම සියුම් පුළුම් පෙඳක් විදිහට Taman ආශාස ප්‍රසවාසයේ දැනීම හරි ඒ වගේ මට්ටමක වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ ඒක අර ප්‍රකෘති කායනිස්සිත ආශාස ප්‍රසවාසයේ නෙමෙයි කායනිස්සිත ආශාස ප්‍රසවාසයේ ආරම්භය ඔබේ මනසින් පිහිටුවාගත්ත නිමිත්තක්. මනසින් පිහිටුවාගත්ත නිමිත්තක්. ආලෝක නිමිති ආදී පැත්තෙන් පහළ වුණොත් ඒ පිළිබඳව සිහිය අරගෙන යන්නට එපා. මුල් අධීරේදී මොකද අන්තිමටම භාවනාව අතහැරලා ගිහලා කමතහනින් එළියට යනවා. ඒ නිසා අර ආශාස් ප්‍රසආසය අනුවම නැවත නැවත පරිකර්ම කිරීම සිද්ධ කරන්න. ඊට පස්සේ තමන්ගේ ඒ මතම උපදින නිමිත්ත තමයි අපිට පහළ කරගන්න අවශ්‍ය වෙන්නේ. අන්න ඒ මට්ටමේදී මේ නිමිත්තම අරමුණු කරමින් Tamanට පුළුවන්කම තියෙනවා Tamanගේ හිතේ ඒ නිමිත්ත ඇසුරු කරගන්න අංගයන් පිළිබඳව බලන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාදී අංගයන් මේ අවස්ථාවේදී සිත ඊටාම ප්‍රීති සැප සහගත මට්ටමක තියෙන්නේ ඊටාම සංසිඳුණු මට්ටමක අවස්ථාවක් Tamanට ධානා උපදවන තැන දක්වා යන්න පුළුවන්කම නැතිනම් ධානය ඉපදීම කියන තැන මෙන්න මේ තැනදී පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්කම තියෙන අවස්ථාවක්. ඒක මේ මට ප්‍රථම ධානයේ සිටීවා කියලා අදිෂ්ඨාන කරලා එන දෙයක් නෙමෙයි. පරිකර්ම කිරීම ඇතුලේ ඔබට උපදින මට්ටමක් ඒ සමතේ කියන එක උපදින මට්ටමක් ඒ විතක්ක ਵਿਚාරයන් ඇතුලේ ඔබට ඇතිවෙන ප්‍රථම සමාධි ස්තරය තමයි ඒක. දැන් මේ සමාධියත් එක්කම ඔබට පුළුවන්කම තියෙනවා විපස්සනාව කරා යන්නට මේ උපදින සමාධිය කියන මේ ධානා මට්ටම කියන එක මත පිහිටා සිටමින් ඔබට පුළුවන්කම තියෙනවා ඒකට සමවැදීම ඒක උපදවා ගැනීම කාල ආදී අධිෂ්ඨාන කරමින් සමවැදීමේ තුල වාසය කිරීම විදිහට ඉසල ධානය ටිකක් පුරුදු කරන්න පුළුවන්. ධානය හොඳට පුරුදු කරමින් ඒක සමවැදීම වශයෙන් ඒ පුරුදු කරමින් ඊට පස්සේ ඒක නැගී සිටමින් ඔබට පුළුවන් මේ අවස්ථාව විපස්සනා වශයෙන් දකින්නට කාය ප්‍රතිබද්ධ ආශාස ප්‍රසආස නිමිත්ත කියන එක ඒක අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරන්නට පුළුවන්. ඔබේ අරමුණ ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඔබට ඒකති ලක්ෂණයට නඩන්නට පුළුවන් ස්කන්ධ පංචකය විදිහට ඔබට දකින්නට පුළුවන් මේ ආදී ලෙස විපස්සනා වශයෙන් මේ අවස්ථාවකදී පුළුවන්කම තියෙනවා ඔබේ මානසිකාර්යය පවත්වන්නට එතනදී එතකොට කෙනෙකුට දැන් මේ විදිහට මම භාවනාව ගැන කතා කරගෙන ගියේ ආනාපාන සතිය පිළිබඳව මූලික දැනුවත් කිරීමක් ඔබට ඇතිවන්නට ඕන නිසා දැන් ඔය භාවනාව ප්‍රායෝගික වෙන්නේ කාටද කියන එක පිළිබඳව ඔබ බැලුවොත් අවධානයක් යොමු කළොත් එහෙම මම මුලින්ම සඳහන් කළා කාය විවේකයේ සහ චිත්ත විවේකයේ තියෙන කෙනාට තමයි මේක ප්‍රායෝගික වෙන්නේ කියලා. කාය විවේකයේ සහ චිත්ත විවේකයේ තියෙන කෙනාට තමයි මේක ප්‍රායෝගික වෙන්නේ. ඒක නැති කෙනාට මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේක නොකඩව අඛණ්ඩව අරගෙන යන්නට ඕනේ. ඒ කියන්නේ ඔබට ඔබ දෛනික ගෘහ ජීවිතයක ගත කරන රැකී ආරක්ෂා කටයුතු කරගෙන, gedara නඩත්තු කරගෙන මේ වගේ කාර්යබහුල පැවැත්මක් ඇතුලේ ඉන්න ඔබට මේ කාමයේ නිතර ඇසුරු වෙන ඔබට මේකෙන් ප්‍රතිඵල ගන්නවා කියන එක ඔය මට්ටමට හිත ගන්නවා කියන එක පහසු නැහැ. ඒක කිරීම ඉතාම අපහසුයි. ඉතින් ඒ නිසා ඒ මත ජීවත් වෙනකොට ඔබට හැමදාම මේ භාවනාව එකම තැනක රැඳෙන්න සිද්ධ වෙනවා. මම මේක කිව්වේ ඔබ දවසකට පැයක් එකමාරක් විතර මේ භාවනාව වෙනුවෙන් කාලය කැප කරනවා කියලා කියලා තිබෙන නිසා. ඉතින් ඒක මේ භාවනාවේ අර සියුම් ලක්ෂණය අල්ලගන්න ඔබට ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට හැමදාම සිද්ධ වෙන ආපහු අර වැඩ කටයුතු ටික කරලා ඊළඟ දවසේ කාලේ එනකොට ආපහු අර මුල ඉඳලා භාවනාව අතෙන්ද කරගෙන යනවා. ආපහු ඊළඟ දවසේ වැඩ කටයුතු ටික කරලා එනකොට අපිට ආයෙ සිද්ධ වෙනවා මුල ඉඳලා ඒ භාවනාව කරන. අපි හැමදාම ආනාපාන සති භාවනාවේ එකම තැනකට විතරක සංසිඳුවමින් භාවනා කරනවා කියන තැනට අපිපත් වෙලා තියෙනවා. එතනින් එහාට දෙයක් අපි ලබාගෙන නෑ. ඒක බොහෝ කාලයක් කළත් අපිට ඔතනම රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ භාවනාව ප්‍රායෝගික වෙන්නේ මොන ආකාරයකද කියන එක පිළිබඳව. සිතේ යම් එකඟතාවයක් ඇති කරගන්න ඔබට ආනාපාන සති භාවනාව වැඩුවා කියන එකේ ගැටලුවක් නැහැ විතර්ක සංසිඳ වීම සඳහා. හැබැයි ඔබට ඊට පස්සේ ඊටාම ප්‍රායෝගිකම දේ තමයි ඔබේ මනස විපස්සනා පැත්තට යොමු කරන එක. විදර්ශනා මානසිකාරයකට ඔබේ මනස අරගන්න එක විදර්ශනා මානසිකාරයකට යොමු වෙන එක තමයි ඊළඟට ඔබ කළ යුතු ප්‍රායෝගිකම දේ විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ මොකද ඒ විදර්ශනා නුවණ තමයි ඔබට නිවන කරා පමුණවන්නට හේතුවක් බවට පත් වෙන්නේ මේ කියන්නේ කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙක් නම් අනගාരിക පැවැත්මක් ඇතුලේ ඉන්න කෙනෙක් නම් ඔබ කිසිම ගැටලුවක් නැහැ අර විදිහට භාවනාව කරගෙන වේගවත් ගමනක් ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ භාවනාව ගැන කතා කිරීමේදී අන්න ඒ වගේ අංශයන් පිළිබඳව ඔබ මූලික දැනුම ඇති කරගන්න ඔබ මේ භාවනාව වඩන්නේ කොයි තැන දක්වාද කියන එක පිළිබඳව ඔබේ කාලසටහන දවස ගෙවීමත් එක්ක ඔබ තීරණය කරගත යුතු දෙයක්. මොකද දැන් ළඟ ඉඳලා අපිට භාවනාව කියලා දෙන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබ ඉන්න මට්ටම, ඔබට කාය විවේකයේ ලැබෙන මට්ටම, ඔබට හැමදාම එකම තැනක ඉන්න වෙනවද කියන එක ගැන. ඒ හින්දා ඒ තැනකටපත් නොවි සතිපට්ඨානයේ භාවනාවක් අරගන්න කායනුපස්සනාවට අදාළ ධාතු මනසිකාරය වගේ දේවල් වැඩ කටයුතු කරනකොට හැකි උපරිමයෙන් ධාතු මනසිකාරය ආදී වඩන්න. ඊට පස්සේ විපස්සනා අරමුණ විපස්සනා කිරීම ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම අනුව බලන්න. අරමුණු නිතර නිතර මෙනෙහි කිරීම කියන තැන තියාගන්න. සිත එකඟ කර ගැනීම සඳහා ආනාපාන සතියත් යම් මොහොතක් වඩන්න. ඒක වෙනුවෙන් සම්පූර්ණම කාලය අර වගේ මට්ටමක ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ඒ සඳහා වැය කරන්නට එපා ඒක අපරාධ වෙන්න පුළුවන්කම තියෙන දෙයක්. ඉතින් ඒක චරිතනානත්ය අනුව වෙනස් වෙනවා. කෙනෙකුට හිත තියලා ධානය උපදවන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි අපෝ ලෞකික වැඩ කටයුතු වලට ගියාම ධානය අතහැරෙන්න පුළුවන්කමත් ඒ වගේම තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඊටාම ප්‍රවේශමෙන් කරන්නට කියන එකත් ඒ වගේම ඒක වැඩක් වෙන විදිහට Tamanta අර්ථයක් යහපතක් වෙන විදිහට ඒක කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චක්කු විඥානයේ විපාක සිතක් ලෙස ගන්නේ අපි දකින සියලුම දේට පෙර කුසල අකුසල කර්ම හේතු වන නිසාද නැතිනම් චක්කායතනයේ කර්මයක ඵලයක් නිසාද කියලා අහනවා. ඒ වගේම කර්මයෙන් උපන් චක්කායතන නිසා උපන් බැවින් විපාක ලෙස ගැනීම චක්කායතනය නැතිනම් මෙමගින් නිපදවන චක්කු විඥානයේද නොමැති බැවින් කියලා ඒ පිළිබඳව දක්වලා තියෙනවා. එහෙනම් මෙහි පළමු දේ සත්‍ය නම් සියල්ල පෙර තීරණය වෙලා කියලා ගන්න වෙනවා නේද? එසේනම් කෙනෙක්කුත් කෙනෙකුන් දකින අසන සියල්ලම මහා පටලවිල්ලක් වෙනවා නේද? කීප දෙනෙක් එකම දෙයක් දැක සතුට වෙන විට ඒ සියලු දෙනාටම එකම විදිහක කර්මඵල දෙනවා ලෙස ගන්න වෙනවා නේද? කියලා අහලා තියෙනවා. ඔව්. සියල්ල කර්මය මත වෙනවා කියන එක කමඵල වාදය කියන එක බුදුදහම ඇතුලේ පිළිගන්න දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල දර්ශනයක් පිළිබඳව. ඒ කර්මය කර්මඵලය කියන එක වැරදි කියනවා නෙමෙයි. පුබ්බකත කම්ම වාදය කියන එක. සියල්ල සිද්ධ වෙන්නේ පෙර කළ කර්මයටයි කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන දෙයක්. සියල්ල පෙර කළ කර්මයට පුබ්බගත කම්මවාදයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට එහෙම කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් ඇයි මේ දෙපංච විඥාන සිත් විපාක සිත් හැටියට දක්වන්නේ? ඇහැ රූපාදී විපාක සිත් හැටියට දක්වන්නේ. මේ හැම දෙයක්ම විපාක සිත් හැටියට විපාක ධර්ම හැටියට දක්වන්නේ. මේ ඔක්කොම අවිද්‍යා කර්ම සංහා කියන දෙයක ප්‍රතිඵලයක් නිසා. මේක විපාක පැත්තෙන් ඇති කරපු දෙයක්. මේ ලෝකේ ජීවත් වෙනවා කියන මට්ටමක මේක මගහැරලා ඉන්න පුළුවන් කමක් නැහැ. මේක කර්ම කෙලෙස් දෙන තැනක් නෙමෙයි. මේක විපාක මට්ටමක් ඇති වෙන දෙයක්. ඒ කියන්නේ අපි කරපු හොඳ හෝ නරක කර්මයකට ප්‍රතිඵල විදිහට මේක උපදිනවා කියන එක නෙමෙයි ප්‍රතිසන්දිගත විපාකයේහි තියෙන ස්වභාවය නිසා තමයි මේ කය අසුරු කරගෙන මේ සිත නැවත නැවත ඉපදීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ ඇහැ උපදින්නේ. ඒ නිසා තමයි රූප පේන්නේ. ඒ නිසා තමයි චක්කු විඥානය කියන එක එතන උපදින්නේ. ඒ වගේම චක්කු විඥානයේ ඉපදීම කියන එකේදී කතා කරන දේ තමයි මේක කුසල විපාක චක්කු විඥාන සහ අකුසල විපාක චක්කු විඥාන හැටියට පහළ වෙනවා චක්කු විඥානය කියන එක. මේකෙදී ආරම්මන පිළිබඳව බෙදීමක් කරනවා ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන හැටියට. ඉෂ්ඨාරම්මන පේන්නේ කුසල විපාක චක්කු විඥානයටත් අනිෂ්ඨාරම්මන පෙනෙන්නේ අකුසල විපාක චක්කු විඥාණයටත් කියලා තියෙනවා. ලෝකයා විසින් කරන ලද සම්මතයන්ට අනුරූපීව තමයි ඒ ස්ථානිෂ්ඨ බව පිළිබඳව Tamanට ඇතිවන්නේ කියලා එතනදී පැහැදිලි කරනවා. හැබැයි ත්‍රිපිටකයේ තුල එහෙම විග්‍රහයක් එන්නේ නැහැ. මොකද දැන් ඒ විග්‍රහයත් එක්ක ගත්තම ඒ කිව්වේ මම ඒ ගැන ත්‍රිපිටකයෙන් මෙහා අටකතාදිය තුල පැහැදිලි වෙලා තියෙන අර්ථය තමයි ස්ථාරම්මන සහ නිස්ථාරම්මන විදිහට. රූපේ පැත්තේ ගත්තාම අපිට සතර මහා ධාතු රූපේ ඉෂ්ඨ සතර මහා ධාතු අනිෂ්ඨ සතර මහා ධාතු කියන එකක් පනවන්නට පුළුවන් කමක් නැත්නම් කොහොමද ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන බවට පත් වෙන්නේ කියන එක ගැන කෙනෙකුට සාධාරණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දුරියෙන් gediyක සුවඳ කෙනෙකුට ඉෂ්ඨ වෙන්නත් කෙනෙකුට අනිෂ්ඨ වෙන්නත් හේතුව කෙනෙකුට කුසල විපාක තව කෙනෙකුට අකුසල විපාක වෙනවද කියලා අහන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපි සමහර තැනකදී ධර්මයේ පිළිබඳව ගැටලුවක් ඇති වෙනකොට මම භාවිත කරන ක්‍රමය තමයි ත්‍රිපිටකය කියන සීමාව ඇතුලේ රැඳී ඉඳීම ත්‍රිපිටකය කියන තැන ඉඳීම කියන එක. ඉතින් ත්‍රිපිටකය කියන සීමාව ඇතුලේ ඉන්නකොට තේරුම් ගන්නට පුළුවන් දේ තමයි විපාක සිතක් උපදිනකොට ඒක කුසල අකුසල විපාක හැටියට උපදින්නේ. අපි ප්‍රතිසන්දිගත විපාකයේ විදිහට තමයි ඒක ප්‍රධාන බලපෑම කරන්නේ. හැබැයි යම් යම් අවස්ථාවලදී කුසල අකුසල වශයෙන් බලපෑම් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා කියන එකත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ගත්තාම සියල්ල පෙරකල කර්මයට වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේම පුබ්බකත කම්මවාදය ඇතුළේදී ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ඇහැ හැදෙන්නට හේතුව ප්‍රතිසන්දි වශයෙන් ඒ විඥානයේ පහළ වීම කියන එකත් එක්ක ඒ ධර්මයන්ගේ පැවැත්ම වෙන තැනකදී අපිට පුරාණ කර්මය හැටියට ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැන් තියෙනවා ඉන්ද්‍රිය ආයතන උපදීම කියන එක ඇතුලේ. ඉතින් අන්න ඒ න්‍යාය අරගෙන කරුණු පැහැදිලි කර ගැනීම තමයි යෝග්‍ය වන්නේ කියන එක පිළිබඳව මගේ අදහස හැටියට මම එතනදී දරාගත් අදහස හැටියට මට කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලීමේදී අරමුණු දැනගන්න අවස්ථාවේදී සෑදුණු කර්ම මනෝවිඥාණය නැවත රූපය අසුරු කරන වැළැක්වීම සඳහා පහත කරුණු පිළිබඳව සිතමි. පළවෙනි එක ඒ වෙන විටත් දුටු රූපේ නිරුද්ධ වී තිබීම දෙවෙනි එක කර්ම විඥාණයෙන් කෙසේ දැනගත්තාද පවතින්නේ අනාත්ම සතර මහා ධාතු මිටියක් බව බාහිරින් පැමිණි රූප තෙවැනි කාරණාව බාහිරින් පැමිණි රූප අරමුණක් පිළිබඳව සිතෙන්ම කරන ලබන අභිසංස්කරණයක් නැවත බාහිරයට තැබිය නොහැකි බව මේ ක්‍රමය નિවරද නැතිනම් નિවරදි කරුණු පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි කියලා. නෑ මේ විදිහට අපි සිහිය පවත්වන එක ගැටලුවක් නැහැ. ඉතින් මේ සඳහා මේ ඒක අර සිතීම කියන දෙයින් ඔබට ගිහිල්ලා අපි ඒක නුවණ පවත්නවා කියන දෙයට යන්නට ඕනේ මම ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා අපි මානසිකාරයේ පැවැත්වීම සහ නුවණ ඇති කර ගැනීම කියන මේ දෙක අතර තියෙන වෙනස ටිකක් තේරුම් ගන්නට කියලා. මානසිකාරය පැවැත්වීම සහ නුවණ ඉපදීම කියන මේ විදිහට හැම එකක් එකක් ගැනම සිතසිත ඉන්න අවශ්‍ය නැහැ. මේක ඇතුලේ උපදින නුවණ භාවිත කරමින් පේන ඇහෙන සෑම ආයතනයකම මේ යථාර්ථය පිළිබඳව නුවණ තියාගන්න රූපය හටගෙන නිරුද්ධ වෙන තැනකම නේද මේ මනස සීමා වෙලා දෙයක් පුද්ගලයෙක් ඇටියට පේන්නේ කියන එක පිළිබඳව රූපෙහි Nirodhe පිළිබඳව අනිත්‍යතාවය පිළිබඳව තමන් මනසින් ඒ පිළිබඳව සීමා කරගෙන හිතන දේ පිළිබඳව දැකපු දේ සහ දැනගන්න දේ කියන එක දෙපැත්තට කරලා තේරුම් ගැනීම කියන එක දැකීම වැදගත් වෙනවා. ඒ වගේම ධාතු වශයෙන් බාහිර රූපයේ අනාත්ම සතර මහා ධාතු රූපයක් කියන එක ප්‍රකට වීම කියන එකත් වැදගත් වෙනවා. මේ හැම දෙයක්ම මානසිකාරය කිරීම කියන එක වරදක් නැහැ. ඒක තමයි කල යුතුම දේ. මානසිකාරයේ පැවැත්වීම කියන එක පළවෙනි අදියර ඒ තුලින් ඔබට එතන ප්‍රකට වෙන අනාත්ම ලක්ෂණය සහ අනිත්‍ය ධර්මය කියන එක සෑම තැනකටම ආයතන අධ්‍යක්ීම් වලට තබලා එතන ඊළඟට පියවරට යෑම නුවණ පැවැත්වීම කියන එක තමයි ඊළඟට අවශ්‍ය වෙන දේ ඒ ක්‍රමයේ ගැටලුවක් නැහැ ඒක නිවැරදි දෙයක් ඊට පස්සේ රහතන් වහන්සේලා තුළ හටගන්නා ක්‍රියාසිත 8හි අප්‍රමාණ සිතුවිලි දෙක සහ විරති සිතුවිලි තුන පහළ නොවීමට හේතු කරුණාවෙන් පැහැදිලි කර දෙන්නට කියලා විරති චෛතසික සහ ප්‍රමාණ සිතුවිලි පහළ නොවන්නේ ඒ ක්‍රියාචිත්තෝත්පාදයන් හුදු ලෞකික ක්‍රියා ක්‍රියා කිරීමේදී ඒ කියන්නේ කායික ක්‍රියා පැවැත්වීමේදී ක්‍රියාත්මක වන නිසා කියන එක පිළිබඳව තමයි ඒ පිළිබඳව අපිට අටකතා විවරණයන් තුළදී දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක පහළ වෙන්නේ අර විදිහේ නුවණක් පවත්වන අවස්ථාවන් වලදී. මේ දැන් විරති චෛතසික නම් මාර්ගාංග භාවිත කරලා තියෙන්නේ මාර්ගයේ උපදවලා තියෙන්නේ. නිසා දැන් රහතන් වහන්සේ ඒක කළ කිසිම කළ කෙනෙක් නිසා ඒ වලකින්නට දෙයක් ඇත්තේ නැහැ. මාර්ගය ආවර්ජන කරන්න පුළුවන්කම තියෙනවා. ආපහු මාර්ගයේ උපදවනවා කියන එක වෙන්නේ නැහැ. ඒ වගේම අපමඤ්ඤා ධර්මයන් පිළිබඳව බැලුවත් දැන් ක්‍රියාවල පහළවීම පිළිබඳව කතා කරන්නේ අර කායික ක්‍රියාකාරකම් කිරීම සඳහා උපදවන සිත් හැටියට ඒ ධර්මයන්ගේ පහළවීමක් තමයි එතනදී අදහස් කරන්නේ අර විදිහේ අනිකුත් චේතනාවන් පැවැත්වීමකට වඩා. ඒ නිසා තමයි මේ තැන්වලදී අර අපමඤ්ඤා සහ විරති චෛතසිකයන්ගේ පහළවීම පිළිබඳව සඳහන් කිරීමක් සිද්ධ වෙන්නේ නැත්තේ. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා රූපය අනාත්මයි යන්නේහි අනාත්මයි යන්නේහි අර්ථය පැහැදිලි කරලා දෙන්නට කියලා අනත්ත කියලා කියන්නේ ආත්ම වශයෙන් ගන්නට දෙයක් නෙමේ නැහැ කියන එක ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්ම වශයෙන් දකින්න දෙයක් නැහැ කියන එක ඒකට කියනවා අත්තසාර සාරේන අසාරෝ කියලා ආත්මසාර වශයෙන් අසාරයි නිච්චසාර සාරේන අසාරෝ අසාර කට්ටේන අනත්තා කියලා කියනවා අසාරක අර්ථයෙන් අනාත්මයි. ඒ වගේම හිස් දෙයක් නිසා අනාත්ම බව ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. කිසිම ආත්මාදී වශයෙන් සාරවත් බවක් නැහැ. හිස් දෙයක් අසාරවත් බවිනුත් මේ යුක්ත දෙයක්. ඒ නිසා මේක අනාත්මයි කියලා කියනවා. ඒ කියන්නේ තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් සංස්කාරයන්ගේ තියෙන බිඳි බිඳී යන ස්වභාවය නිසා එහි කිසිම හරයක් නැති දෙයක් හැටියට තේරුම් ගැනීම කියන එක ඇතුලේ අනාත්මය කියන එක ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අසාර කට්ටේන අසාර අර්ථයෙන් දැකීම තුළ අත්සාර සාරේන නිච්චසාර සාරේන සුඛසාර සාරේන මේ ආදී වශයෙන් තියෙන අනාත්ම ස්වභාවය ආත්ම වශයෙන් අසාරයි නිට්ඨ වශයෙන් අසාරයි සැප වශයෙන් අසාරයි කියලා අසාරක අර්ථයෙන් යෙදීම නිසාත් අපිට මේ අනාත්ම ලක්ෂණය පිළිබඳව ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා ඉතින් මේ විදිහට අනාත්ම අර්ථය කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්ම වශයෙන් පණවන්න දෙයක් නැහැ. මොකද හටගෙන නිරුද්ධ වෙන සුද්ධ වූ ධර්මසන්තතියක පැවැත්මක් කියන දේ තේරුම් ගැනීම ඇතුලේ අනාත්ම බව ප්‍රකට වෙනවා. ඇති ආත්මයක නැති බව ගැන කතාවක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. ඒක තමයි අනාත්ම කියන කාරණාවෙහි තේරුම හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. තව ගැටලු කිහිපයක් අපිට යොමු වෙලා තියෙනවා. විදුලි වැඩසටහනකදී අපිට මේ කෙටියෙන් පිළිතුරු දෙන්නට පුළුවන් ප්‍රශ්න නෙමෙයි ඒ ටිකක් යොමු වෙලා තියෙන නිසා ඉදිරි වැඩසටහනකදී අපි ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ඇතිවන භාවනාව සම්බන්ධයෙන් හෝ ධර්මයේ පිළිබඳව ඇතිවන ඕනෑම ගැටලුවක් අපට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් ඔබ හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා මේ සිළු කුසල් මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමೋದනා කරන්නට පළමුවෙන් සිළු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න